ශ්‍රී ලංකාවේ බෝධීන් වහන්සේලා තථාගත පරිණිර්වාණයෙන් 200 සතිස් වන වසරේ මෙහි සසුන් පිහිටවීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ මේ දිවයිනට වැඩම කළසේක. එකල්හි ලක් රජය කලේ දෙවන පෑතිස් රජතුමාය. එතුමාගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණියන් වන සංගමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේය. ලක් පොළොවේහි එය පිහිටි පසු සතියක්ම නොපෙනී තිබුණ සත්වන දිනයේ බෝධීන් වහන්සේ දෘශ්‍යමාන වූ කල්හි බෝධි වහන්සේ දක්නට රජු ඇතුළු බොහෝ ජනයා පැමිණියහ. බෝධීන් වහන්සේගේ මහ අතු පසෙහි ඵල පසක්ද පෙනින. ඒවා මහජනයා බලා සිටියේදීම නටුවෙන් ගිලිහි පතිත විය. මිහිඳු මහරහතන් වහන්සේ ඒවා පොළවට වැටෙන්නට නොදී සිවුරෙන් පිළිගෙන රෝපණය කිරීම සඳහා රජුට දුන්හ. රජතුමා රෝපණය කළ කලෙහි මහජනයා බලා සිටියේදීම එක් එක් ඵලයකින් අට අට බැගින් බෝ පැල පැන නැග්ගේය. එකක් සතර රියනක් පමණ විය. බෝ පැල 40ක් විය. ඒවා මේ ශ්‍රී ලංකා ද්වීපයේ දඹුලු තොටය ථූපාරාමය ප්‍රථමක චෛත්‍යස්ථානය රුහුණී කතරගමය මල්වැස්සා වෙහෙරය මහා ජල්ලික නම් ගමය පොළොන්නරුවය රුහුණු රට මාගමය මහියංගණය බදුල්ලේ මුතියංගණය රුහුණු රට සිතුල් පව්වය වැලිගම් වෙහෙරය මැද්දේගමය පුසුල් පිටියය බෙලිගල්ලය වට්ටාරාමය රැස්සේරුවය ගිරිබා වෙහෙරය කසාගලය තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමය සඳුන්ගිරි වෙහෙරය සෑගිරියය සඳුන්ගමය තන්ත්‍රී මලය කොට්ටියාරාමය මාතලේ රූසීගමය විල්වලය විල්ගම් විහෙරය බුත්තල හත්පෝරු විහාරය වනවාස විහෙරය පරගොඩය ගණේගමය මායාරට වතුරය පැපිලියානය බෙල්ලන් විලය වදුරවය සුළුගල්ලය කටියාවය යාපහුවය රහත්ගල් විහෙරය යන ස්ථානයන් හීරෝපණය කරන ලද්දේය මෙසේ සිරිලක්දිව බෝධීන් වහන්සේලා 41 නමක් වූහ. වර්ෂ 2000 ගණනකට පෙර රෝපණය කළ ඒ බෝධීන් අතුරෙන් ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් ස්වල්පයක් අද දක්වා පවතින්නේය. එය පවත්නේ බලවත් ආරක්ෂාවත් සත්කාරයත් නිසාය. අන්‍ය බෝධීන් වහන්සේලා දැනට ඇති නැති බව නොදත හැකිය. ইহත කී ස්ථානවල දැනට ඇති බෝධීන් පසු කාලයේ රෝපණය කළ ඒවාද විය හැකිය. ශ්‍රී මහා බෝධි පරම්පරාවෙන් පැවතෙන සියලුම බෝධි වෘක්ෂ වැඳුම් පිදුම් කිරීමට සුදුසුය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමට කලින්ද මේ රටේ අසතුගස් තිබෙන්නට ඇත. දැනට ඒ සියල්ලටම කියනුයේ බෝගස් කියාය. බෝධීන් වහන්සේලා වැඳුම් පිදුම් කරන සදහැවතුන් ශ්‍රී මහ බෝධීන් වහන්සේ සලකාගෙන උන්වහන්සේට කරන වන්දනා පූජාවක් වශයෙන් වැඳුම් පිදුම් කළ කලෙහි අඩුවක් නැතිවම බෝධි වන්දනා පූජා කුසලය ලැබෙනු ඇත. දැනට බෞද්ධයන් බෝධි වන්දනාව සඳහා භාවිතා කරන යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං යන ගාතාවද බුදුරජාණන් වහන්සේ පිටදී වැඩ සිටි දඹදිව ශ්‍රී මහ බෝධීන් වහන්සේට වැඳීම සඳහා රචිත ගාතාවකි. එය මහා බෝධි වංශ නැමැති පාලි ග්‍රන්ථය රචනා කළ ස්තවීර තුමන් විසින් පළමු කොට ශ්‍රී මහ බෝධීන් වහන්සේට নমස්කාර කිරීම සඳහා එහි යොදා ඇති ගාථාවය